පින්වතුනි මේ ලෝකේ සියලුම දෙනාට මේ ආධ්‍යාත්මයේ සත්‍ය දකින ඒ දැක්ම ඇති කර ගැනීමට වාසනාව උදා වෙන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම ඉන්නේ අපේ ලෝකේ ගෝචර වන යම් යම් කාරණා ඔස්සේ අපි දකින විදිහක ජීවත් වෙමින් අපි කාටවත් හැකියාවක් නැහැ තම තමන්ගේ ගෝචර වන කෝණය දකින වෙදී ඉක්මවන්න. ඒකට අවශ්‍යතාවය ඇති වෙන ප්‍රධානම කාරණාව තමන්ගේ ජීවිතයේ සත්‍යවාදී බව. තමන්ගේ ජීවිතයේ සත්‍යවාදී වුණා නම් තමන් ලෝකේ කොටු කරගත්ත දේ කෙරෙහි දකින කාරණාවේ තියෙන අසත්‍යකම ඔහුට අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ ජීවිතයේ අසත්‍යකම අවබෝධ කරගත්ත කෙනා සත්‍ය හොයන්න යමු නම් තමන් මනින රාමුව ඉක්මවන සත්‍යයක් ඉස්මතු වීමේදී මේ ලෝකේ ලබන සැප දුක කියන වින්දනයන් ඉක්මවන්න පුළුවන්. ඒකට කියනවා පින්වතුනි සම්මාදිට්ඨිය කියලා. ඒ දැක්මට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම කියන කාරණාව තම තමන්ට කොටු වෙච්ච දැක්මක් නෙමෙයි. ඒ නිසා ඒකට කියනවා සක්කාය දිට්ඨිය ඉක්මවනවා කියලා. තම තමන්ට කොටු වෙච්ච දැක්මක් නම් එතන තියෙන සක්කාය දිට්ඨිය. ඒක සම්මා දිට්ඨිය නෙමෙයි. අද ගොඩාක් වෙලාවට පටලවාගත්ත දෙයක් තියෙනවා සක්කාය දිටියක් සම්මාදිටිය හැටියට. අපිට අපේ ආවේනික කෝණයත් එක්ක දැකිය හැකි දෙයක් ඇත්ත වුණා නම් ඒක සක්කාය දිටිය. ඒක සත්‍ය දිටිය වුණා නම් සම්මාදිටිය. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මයේ තුල තියෙන සක්කාය දිටිය ඉක්මවීමයි සම්මාදිටියයි. එන සම්මාදිට්ඨිය කියන කාරණාව පිළිබඳව ඉගෙන ගැනීමේදී ඔබ හොඳට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඔබ ඒ ඉගෙන ගන්නා වූ කාරණාව තුළ එය සම්මාදිට්ඨිය නම් ඒ සම්මාදිට්ඨිය අර්ථකථන තමන්ගේ කොටු වෙච්ච රාමුවත් තුළ ඌ දකින දැක්මක ඌ තහවුරු වීමක් වෙනවා නම් ඒක කවදාවත් සම්මාදිට්ඨිය නෙමෙයි. මොකද සම්මාදිට්ඨිය නම් සක්කාදිට්ඨියක් මොනවා.